ලිංගත්තේ ආපුරු අධික සූත්‍රයේ මුල් දාහනේ කියනවා ඊළඟට මේ අධික තියෙන ධාම්මලය බුදුපියාණන් වහන්සේගෙන් ප්‍රශ්නය ඒ කවුද අර ගෝණින්ගේ මුත්‍රි එදිමල් ගෝණින්ගේ ඒකේ ඒ අහපු ප්‍රශ්නේ ඉන්නේ මේ ලෝකයේ රසින් මොකක් මොකක් මොකක්ද මක් නිසා මේ ලෝකයේ රසන ඒකේ ලොකමතු යසනාදි කියන එකේ ලෝක શબ્දය අපි දිය සමානේ තේ. මොකද ඒකට අහුණා ඊළඟ ඉතිකම් ප්‍රේත මනුෂ්‍ය දේව බ්‍රහ්ම ස්කන්ධ ධාතු ආයතන ඊළඟ පරිලෝක කියන මේ ඔක්කොම ඒක දැන් මේ ලෝක කතාවෙන් කාටද තේරෙන්නේ නැති ජීවිතේ දෙරණියක් ගැන ඒ ලෝක කතාවෙන් ලෝක શબ્දයෙන් දෙන්න. දෙරණිය තමයි ලෝක කියන શબ્දයේ අර්ථය දැන් අපිට උවමනා කරලා තියෙන්නේ අපේ සිතිවිලි විවිධ ආකාරවලට අත්වේදී ප්‍රධාන වශයෙන් අපේ සිතිවිලි පිළිලෙන ලකුරු පැත්තක් තියෙනවා. ඒ ලකුරු පැත්තේ අර නිරය තිරිසන් පෙරේත කියන තුන තමයි තාම බහන්නේ. ඒ ලක්ෂණ තුනේදී අපි දැන් කතා කරන යම් වැදගත්දී මට කරුණේ කියලා කතා කළා අර විභාගෙදී ඒ පාඩම් කිරීම මට දීතින්නේ නෑ ඒවා ගොනු වෙන්නේ නෑ අදි වශයෙන් මේ මොකද්ද අර සිටිවිල්ල නිරේ ස්වરૂපේ රැකේ ඉතින් නැත්තම් ත්‍රිසං ස්වරූපෙට උදේ ඒ කියන්නේ ජීල් ජීල් ජන්ගල සමහරීක මේ ආත්ම නිකුදුනක් නැහැ ඊරේදී අධික රත්ති ත්‍රිසං කිවි අර අවස්ථානුකූල රත්ති ලෝ පෙරේතදී බදා ගැනීමක් නිසා අරක ගැටීම නිසා මේක ඇලීම නිසා සජීව රත් වෙනවා. ඔය රත් වෙන පිටකට ආවට පස්සේ අර කියන නිරය ලක්ෂණ පෙරේ තිරිසන් ලක්ෂණ පෙරේ ලක්ෂණ ඔතේ පෙන්වන සියල්ලම අපි ඒ අවස්ථාවේ ඉල්ලුවා. ඒ විඳවන්නේ අපට ඕනෑ කම නිසා නෙමෙයි අර ඒ ශක්තිය අපේ ළඟ සම්පත් වෙලා සීල නිසා. ඒකද දැනි හේනස්තු නියුතෝ මේ මොකකින්ද මේක වැසුනේ කියන එකයි මේ වැසුනේ කියන්නේ මේකට අපි සත්‍යය යට වුනේ මොකක් නිසාද මේ සත්‍යය මේකට යට වුනේ කියන එකයි බ්‍රාහ්මණයන් ප්‍රශ්න එතකොට මේ කියන தත්ත්වයන් වලට සිතපත් වීම සඳහා මේ යට උනයි කියලා කියේ මොකක් ආධිපත්‍යයට මුල් ආධිපත්‍යයට මොකක් ආධිපත්‍යයකට වැටලද මේ විදිහට සිද්ධ වෙන්නේ ඒකයි මේක මොකක ආධිපත්‍යද එතකොට ඒ අධිපති ස්වરૂපය ඒ අධිපති කවුරු කරන ස්වરૂපය ප්‍රධාන වශයෙන්ම අර මුලින්ම අර නිදාන නිදාන කතාවේදී විස්තරේ කිව්වා අවිද්‍යාවයි කියලා. එතකොට මේ ඒ අවිද්‍යාව කියන ස්වરૂපය යටතේ එතන ඒ තියෙන්නේ හරි ක්‍රමය හොයාගන්න බැරි කම. ඒකට අවිද්‍යාව කිව්වේ ඒ බැරි කමටයි. මොකද්ද මෙතන හොයාගන්න බැරි කම? අර සත්‍යයන් <clears throat> වලට පැටලිලා සමාහට පීඩා ලබා දෙන తত্ত্বය නවතා ගන්න බැරි කමයි නවතා ගන්න බැරි කමයි එතන තියෙන අවිද්‍යාව. ඒක කොහොමද නවතන්නේ කියලා දන්නේ නැහැ. ඒකෝට ඊට තවත් මුලක් තියෙන බව පේනවා. ඒකේ තවත් බලපාන මුලක් තියෙන බව පේනවා. ඒ මොකද්ද? ඒකට තමයි කාමය කියන්නේ. එතකොට හැම පෙරලියකම හැම පෙරලියකම ප්‍රධානත්වයේ කාමයටයි කියන්නේ. ඒකේ කාමයේ විසින් කරන දේ තමයි අවිද්‍යාව කියන්නේ. කාමයේ විසින් කරන දේ කියලා කිව්වෙ මොකද? කාමයේ කියන කාන්දම් කියන මේ කාන්දමේ කාන්දම් தත්ත්වය. ඒකේ ඒක යම් ප්‍රමාණයක් යම් තැනක තියෙනවා නම් ඒකාන්තම ඒ කාමය රඳවා ගැනීමට අවශ්‍ය වෙන තාප ප්‍රමාණයක් අවශ්‍යයි. තාප ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ තාපය නිසා විදුලිය සංවිධානය වීමෙන් ඒකත් සමග අර කාන්දම හැදේ. කාන්දම නිෂ්පාදනය. ඒක දැන් මෙතන මුල් තැන් අරන් තියෙන්නේ ආ මුළු තැන් අරන් තින්නේ තාපයයි රත් වීමයි. නමුත් රත් වීමට ඒක රත් වීම වගකීමක් රත් වීමට වගකීමක් නැහැ. ඇයි? කාණ්ඩම නිසයි රත් වෙලා තියෙන්නේ. කාණ්ඩම නිසයි ඒ රත් වීමේ මට්ටමින් රඳාපවතී. ඒත් දැන් ඒ අපි කාම කතාව කියනකොටම අපේ හිතට එන්න ඕනේ මේ කියන්නේ කාන්දම ගැනයි කියලා. එතකොට මේ කාමය යම් තාක්ද පවතින්නේ ඒ තාක් අවිද්‍යාව තියෙන එකයි එයින් දෙන්න. යම් තාක්ද කාමයේ තියෙන්නේ ඒ ප්‍රමාණයට අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාවයි කියන්නේ මොකද? හරි තැනට ගන්න ඉඩ දෙන්නේ නැහැ. හරි විදිහට කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද්ද මේ හරි විදිහ? හරි විදිහ නම් ජීවිතේට පීඩාවක් නැතුව සිතුවිලි පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය තමයි හරි කියලා තීරණය කරන්නේ. ඒකට යම් කිසි තැනක ඔය කියන උවමනා ප්‍රමාණයට තමාට පීඩා දෙන ප්‍රමාණයේ රත්වීමක් නිෂ්පාදනය කරන ශක්තිය තියෙන පුද්ගලයා ඒ පුද්ගලයා අපේක්ෂා කරන්න නරකයි දුකක් නැතුව ඉන්න දුකක් නැතුව ඉන්න අපේක්ෂාව තිබුණාම තිබුණොත් ඒක අසාර්ථක වෙනවා හැම වෙලෙම මොකද එයා ළඟ දුක් තියෙන දුක් දෙන ශක්තිය තැම්පත් වෙලා තියෙන නිසා ඒ දුක් දෙන ශක්තිය එයා ළඟ තියෙන නිසා දුක් දෙන ශක්තිය ගැන දුක් දෙන ශක්තිය සීනකම් දුක් නැතුව ඉඳ හදන එක ඒ බලාපොරොත්තු අසාර්ථකයි එතකොට අපි අපි ළඟ තියෙන අවිද්‍යාව ලෝකයි. අපි වමනා පැත්ත දැනෙන මේ අපි හිතුවේ වෙන තැන. ඒ වමනා ඇනේ නිමි අපි විරිකන්නේ වෙන ඇනයක්. ඒ ඇනේ විරිකපුවාම ඒකෙන් කරන වැඩ ටික කරේ අපිට ඕන වැඩේ කරෙන්නේ. මේ අවිද්‍යාවේ කිව්වේ ඕන තැන අපිට හිතා ගන්න බෑ පළමුවෙන්ම මේ නියම විදිහට ක්‍රියාකාරී ස්වરૂපය මතුකරනද අපි ස්පර්ශ කළ යුතු මේ ආශ්‍රය කළ යුතු කොටස දන්නේ නැහැ. දැන් මොකද්ද අපේ නියම වශයෙන් ඒ කියන විවිධ ආකාර වලට පිට ඇති වෙන දුක් සම්බන්ධකම් ඇති පෙරලි. නවතාලීමට එහෙම නැත්නම් දුක නොයෙමයි එයා හිතේ යුත්තේ මොකද්ද? දුක් නැති කිරීම නෙමෙයි. දුක් නැති කිරීම නෙමෙයි. දුක් ඇති කරන හේතු නැති. දැන් කොයි වැඩේට වුණත් ඒ ක්‍රියාව කර ගැනීමට උදව් දෙන යම් කිසි හේතුවක් තියෙනවා. ඒ හේතුවේ උපකාරයෙන් තමයි අර ක්‍රියාව සාර්ථක වෙන්නේ. ඒ හේතුව කිසි සම්බන්ධයක් නැතුව අපි අර ඵලය බලාපොරොත්තු වුණාට වැඩේ හරියන්නේ නැහැ. දැන් අපි ඒක පුණ්‍යානුමෝදනා පින්කමකට යනවා රත්නපුරේ යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට යන්න බලාපොරොත්තු වෙලා අපි යනවා රත්නපුරේ අපි යනවා රත්නපුරේ කිය කී හිටියට හරියන්නේ බස් වලට කතා බසාව තමයි යන ගමන සිද්ධ වෙන්නේ. ඒකයි ගමනට උදව් කරන හේතුව. කොයිතරම් ඕනකම් තිබුණා. වෙනත් මුදල් හදල් මේ අවශ්‍ය දේවල් ඔක්කොම තිබුණා. ගමන් කරවන්නේ ගමනට උදව් කරන්නේ අර මේ බස් එක. ඒක එනකන් අපි ඉන්න ඕන. යන්න ඕන යන්න ඕන ජීක ඉන්න ඕන. අන්න ඒ වගේ දුක් නැති කිරීමට උවම දුකක් නැති ජීවිතයක් සංවිධානය කිරීමට උවමනා කරන පුද්ගලයා දුක සංවිධාන කරන මූල හේතුව අල්ලගන්නේ. අල්ලගන්නේ කියන්නේ මොකද්ද? අල්ලගන්නේ කියන්නේ මේක මම බලාපොරොත්තු මේ මේ නිදෙන්න මෙන්න මේක මම කරන්න මේක මම කරන්න ඕන. මොකද්ද? අර කාම ශක්තිය අඩු කිරීම විනා දුක් නැති කිරීම සඳහා අපේ චිත වැඩිච්ච හැටි ඒ ඒකදී ඇති වෙන්නේ තවත් කාම ශක්තියක් අපේ සංහිතේ ඒ අනුසාරයෙන් ඇති වෙනවා. ඒ සත්‍ය ඇති වෙනවා විනා ඒක කඩන මාධ්‍ය හැඩය ආකාරය අපේ හිතේ සම්බන්ධ වෙන්නේ නැහැ ඉස්සත් ඒක. ඒකට දැන් බුද්ධ ධර්මයේ උගන්වන සෑම පිළිවෙතක් අස්සෙම තියෙන්නේ දාන සීල භාවනා කියන ওই තුන. තුනෙන් එතනට අයිති ප්‍රධාන ක්‍රියා දෙක ක්‍රියා දෙකයි එතන තියෙන්නේ. භාවනා කිව්වේ ඒක වර්ධනෙ. ඒ මොකද්ද? දාන සීල දෙක. ඒ දාන කියන શબ્දයත් එක්ක තියෙන මොකද්ද? අත්හැරීම. ඒ අත්හැරීමේ අයිතිවාසිකම අත්හැරීමේ ක්‍රියාවට බැසීමේ පියවර තැබීම දුක් නිදහස් කිරීමට බලාපොරොත්තු වෙන බුද්ධයා තුළ තෙන්න ඕන. එතකන් එයාගේ ගමන් ක්‍රමය වැරදි. වැරදි කිව්වේ එයා සංවිධානය වෙලා තියෙන ක්‍රමය විද්‍යාවෙන් තොරයි ක්‍රමයෙන් තොරයි. එතකොට දැන් යම් කිසි කෙනෙක් ඔය තියෙන න්‍යාය යටතේ ඔය දැන් කුමකට මේ යට වෙලාද මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ කියන එක ඔය ඔය ඔය ස්වરૂපෙන් දැක්කොත් එයාට වැටහුණොත් එයා අර මොන ආකාරයේ දුකක් මොන මට්ටමේ දුකක් ඉඳන් නීරය දෙවිකම් පෙරේ ආදී ඔය කියන ස්වરૂපයදල ඇති දුකක් ඉඳලා ඉඳිනකොට අර විද්‍යාත්මක අවබෝධය ඇති පුද්ගලයා එයා විද්‍යාව තියනවද නැද්ද කියලා එයාට දැනගන්න පුළුවන් වෙන්නේ ඕකේ. ඕකයි ලක්ෂණය. මොකද්ද? එයා ඒ පත්ත්වයටපත් වෙච්ච හැටි. එයා දැනගන්න ඕන මට අත්හරින්න එකක් මෙතන තියෙනවා. ඒකත් එක්ක පැටලවිලයි මම මේ බැලිලා. අත්තරින් දෙකක් තියෙනවා මම දැක්කේ නෑ. ඒක අත්තරින්කම් මේ දුක තියෙනවා. ඒකට අත්තරිනේ කිව්ව මොකද්ද? අත්තරිනේ කිව්වේ කාමයේ පාවිච්චි කරන්නේ නැහැ කියන. එහෙම. කැමැත්ත. කාමයේ පාවිච්චි කරන්නේ නැහැ. ඒකට යම් කිසි කරුණක් නිසා. දැන් තරුණයක් බලාපොරොත්තු වෙන තරුණයාට බොහෝ විට නිරේ නිහයි. නිරේ කිව්වේ දැයිතින් අපේක්ෂාවන් මහ ගොඩක් හදාගෙන ඒකෙන් ගිනි තියාගෙන. දැන් රත්තරි රත්තරි ආ ඉන්නවා අර ජීවිතයක් අරමුණු කරන ජීවිත කරගෙන. ඒකට මේ මට්ටමට සිතපත් වෙච්ච පුද්ගලයාට මේ ඉගෙනීම මේ විද්‍යාව මේ ක්‍රමය ඔළුවට වැටිච්ච හැටි. කර්මයක් පාවා ගැනීම ස්වභාවික සිද්ධියක්. ඕකට දුක් විඳීමයි නෑ. ඒක අනුසිද්ධියක්. දැන් මා මේම හිතුවා. මං කල්පනා කළා. ඒ නැකත් බලලා ඒ මගුල් දාට කසාඳු වන්න පුළුවන්. මේ මොකද්ද මම මේ පිච්චෙන්නේ මොකක් නිසා? අන්න ඒ ටික අර දිනේ වෙනකම්. නැත්නම් ඒක තීරණයක් කරගන්නකම්. සීන පිච්චිල්ලක් ඒ පිච්චිල්ලෙන්නේ මොකෙන්ද? එයාගේ ළඟ තියෙනවා කැමැති ගොඩක්. කැමැති එයා කැමති වෙන සිත බැඳී පවතින අංශක මේ කොටස් ගන්නවා. ඒ හැම එකකින්ම කොල්ල තියෙන්නේ මොකද්ද? ඒකත් එක්ක තමාගේ හිත ඒ කාරණා එක්ක වෙන වෙන වශයෙන් ඒක හිතනකොට එතනින් පිච්චෙනවා. පිච්චෙන්නේ මොකද? එතන ගැටෙනවා. ඒකත් එක්ක ගැටෙනවා, අනිත්‍යකත් එක්ක ගැටෙනවා. ගැටෙන ගැටෙන හැමතැනම ඇතිකරන නිෂ්පාදනයේ රත් වීම. ඒකත් දැන් මේ ආ දෙවිපදයේදී දෙතරතානවා තේනස නප්පසා සාය සාසති තේනස නප්පසා තේ ඔක පේන්නේ තිබු ඇයි ඔක පේන්නේ පේන්නේ නැත්තේ දන්නේ නැති දැනගන්න දේ විතරයි පේන්නේ නැතිද පේන්නේ ඒකට හේතුව මේ පැන්සලේ මේ සුදු කියාගේ. හැම තැනම පොත් අස්සේ අවසන මේ මැද්දේ පැන්සලේ තියෙන. දැනගන්නේ කියන්නේ මොකද්ද? කලින් දැක්ක සමාගේ පැන්සලේ සමාගේ හිතේ ඒ වාගේ ඒ ඡායාව ඇහැටත්. එහෙනම් ඉස්සෙල්ලා පැන්සලේ ඇහෙන් දකින්න ඕනේ. ඒ ඇහෙන් දැක්ක පැන්සලේට පැන්සලේ ඇහෙන් දැක්ක හැටි අර මේ සුදු කියන පන්සලට ඒක ફોකස් දෙල්ල වෙනවා අන්න දැන් පන්සල තියෙනවා මම මතක නැතිනේ කියන්නේ ඒකයි ඉස්සෙල්ල අපේ ඇහි ඒ ඡායාව අරගෙනම හිටින්න නොපෙනී තියෙන්නේ අර ඡායාව ඇහි හැදෙනකම් විතරයි එහෙමද ඇහි ඡායාව හැදෙනකම් මෙතන දැනගන්න ඕනේ කිය මොකද්ද මෙතන දැනගන්න ඕනේ කිය ඒකමයි ඒ අපේ මේ නොපෙනීම නොදන්නාකම මත හැදිච්ච එකක්. ඒ මොකද්ද නොදන්නාකම? කවදාහක පන්සලයක් දැක් නැති මිනිහෙකුට. ඔන්න ඔතන කියන පන්සලේ ගලින් කිව්වා. ඒ මිනිහා හැමතැනම ඉඳලා හිටන් පන්සලේ හොයනවා. කවදාහක්වත් දැකලා නැහැ පන්සලේ. ඉතින් පන්සලේ කියන්නේ මොන හැඩයක් ඇති මොන වර්ගයකටද කියලා දන්නේ නැහැ. ඉස්සෙල්ලා පැන්සලේ දැකලා තියෙන්න ඕන. පැන්සලේ හිතෙන් පැන්සලේ කියලා හිතලා තියෙන්න ඕන. ඒත් නැත්තම් බෑ. දැන් බැරි වෙලා දැන් යම් කිසි දවසක මිනිහෙක් පැන්සලයක් දැකලා මේ මොකද්ද මේ? ලියනේ කියලා අහලා තියෙන්නේ. ඔය ලියන එක. බැරි වෙලා ඒ මිනිහ ඒක දැකලා ඒ මිනිහගේ ඒක කියන්නේ නිරුක්තිය. ඒක කියන්නේ නිරුක්තිය. එයාට ඇහිලා තින්නේ මේ ලියනේ ලියන එකක් කියලා ඒ. මිනිහට කිව්වොත් තන්සලි ගන්නයි කියන්නේ. කවදාවත් බෑ ගන්න. එයාට නිරුක්ති එන්න ඕන නිරුක්ති කෙනෙක් කියන නම එයාට කිව්වොත් ලියන එක ගනින් කියන්නේ. විචාරවන්තලේ ආරම්භය. ඒ මොකද්ද? ඒ නිරුක්ති වැඩ. ඒ නිරුක්ති වැඩ කරනවා කියන්නේ මොකද්ද? දැන් මෙතෙන් මේක යෙදෙන්නේ කොහොමද? දැන් මේ කලින් මේ ත්‍රිස මේ කාරණේ පිළිබඳව දන්නේ නැති දන්නේ නැතුව හිතුව පිරිසක්. අපි දුක් විඳින බව දන්නවා. ඒ කියේ සුමානේ ඒවා කොටස් දැනගත්තා. තාම දන්නේ නැහැ. ඒකෙන් ඒක හඳුනලා ඒකෙන් ඒකේ අපි අපට නොපෙනෙන්නේ මොකක් නිසාද කියලා අපි දන්නේ නැහැ තාම. නොපෙනෙන්නේ. ඒකේ හැඩය දන්නේ නැහැ. දැන්සලේ දන්නේ තියෙනවා. ඒකේ ක්‍රම ඒකේ හැඩය ඒකේ සකස් වූ ආකාරය ආදී මේ කොටස් ටික දන්නේ නැහැ මේ. ඔන්න දැන් අද අපි කිව්වා දුක කියන මේ සංවිධානයේ ඇති වෙන්නේ දුකේ තියෙන එක්තරා පීඩාවක් පීඩාව ඇති වෙන රත් වීම උඩයි රත් වීම හැදෙන්නේ කාන්දමේ පදනම උඩ කාන්දම් භූමිකත්වයේ උඩ ඒ නිෂ්පාදනය කරන රත් වීමයි ඒක තමයි කාමයේ කිව්වේ සත්‍යයන් අපි දුකින් නිදහස් වෙන්න ඕනේ හිතපු හැටි අපේ දුකත් ඒ විඳින විඳුමත් එක්ක අපේ තියෙන පීඩනය මේ මේ ගැටුම ඒ ගැටුම එක්ක අපි පොර අල්ලන්න පොර අල්ලන්න අපේ අර දුක වැඩි වෙනවා මිස දුක නැති වෙන වෙවක හිතින්නේ අන්න මෙතන අවිද්‍යාවෙන් විද්‍යාවට බහින්න ඕනේ. මොකද විද්‍යාව? දැන් මේ අය දැනගත් දන්නවා මේ කාමය ආන්දමේ සම්බන්ධතාවයේ උඩ ඒ ගැටෙන ස්පර්ශ වෙන ප්‍රමාණයටපත් වෙන. එතකොට මේ විඳින දුක නැති කිරීම නෙවෙයි මා ලැස්ති වෙන්න ඕන. මං හොයන්න ඕන මගේ හිත මේ රත් වීම මතු කරන්න මොන මොනෑද ස්පර්ශේ ඇතිල් වෙන්නේ මොනවද? මේ අතුල්ලලයි රත් වෙන්නේ. ඇතිල්ලොත් රත් වෙන්නේ. මේ ඇතිල්ලෙන්නේ මොකක්ද? ඒකට ඒ ආ අර දුක එක්ක ඒ අවස්ථාවේ කිසිම වෙන්වි අයින් වීමක් නැහැ. එකත් එක ගැටුමක් නැහැ. මේක බුදුහාමුදුරුවෝ පෙන්නවා දුක්ඛ සමුදය කියන්නේ. ඔය චතුරාර්ය සත්‍ය විවරණය. දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? මේ පීඩන ඇතිවීමට හේතුනේ මොකක්ද? එතකොට දුකෙන් නිදහස් වෙන්නේ ඊවට බලාපොරොත්තු වෙන පුජ්‍යලයා. දැන් මේ මහා ඥානවන්තයෙකුටයි මේ බුදුහාමුදුරුවෝ මේ කතා කරන්නේ. සුළු කෙනෙකුට නෙවෙයි. ලොකු ඥානවන්ත. ඉතින් ඒක විද්‍යාත්මක ස්වરૂපේ එක දෙකක් ගලපා නොපෙන්නවා නම් ඒ මනුස්සයා දෙකින් පිළිගන්නේ ඒ තරම් කරුණු ගන්න කෙනෙක්. එතකොට මේ දුක්ඛ සමුදය දෙකෙත් අර විද්‍යාවේ තින්නේ එකම ස්වરૂපයක් අරක විද්‍යාව තනි වචනයක් දුන්නා අතන වචන දෙකකින් විද්‍යාව කැදී විද්‍යාවයේ වචන දෙකකට බෙදුනේ වචන හතරක් ඔකට අයිති දුක්ඛ සමුදය නිරෝධ මාර්ග විද්‍යාවේ ওই වචන හතරෙන් කැඩුනේ ඒකට යම් කිසි කෙනෙක් විද්‍යාව පාවිච්චි කරන්න. ඒක නිදහස් වීමට විතරයි අපිට විද්‍යාවක් ලෝකේ ඕනුනේ. වෙන මොනම හේතුවක් ඕන වෙලා නැහැ. හැම විද්‍යාවකම ඉඳලා තියෙන දුක නිදහස. එකක්වත් හරියට නැති එක ඇත්ත. නමුත් විද්‍යාව කියන වචනේ පාවිච්චි කළේම දුක නිදහස් වෙන්න. වෙන මොනම හේතුවක් පාවිච්චි කළා. එහෙම අවල් එකට පාවිච්චි කළායි කියලා යම් කිසි කොප් කරනවා නේ ඒක අහන්න සන්තෝෂයි. වෙන මොකුත් නැහැ. මුළු ලෝකෙම දුකින් නිදහස් වෙන්න හදනවා අවිද්‍යාවයි. කියන්නේ ක්‍රමයේ නෙමෙයි කිව්වා. කොහොමද ඒක කරන්නේ? ඒක මේ සාමාන්‍ය සුළු කෙනෙකුට කතා කරන සුළු අයට කතා කරන්නේ නෑ. තුන් ලෝකෙටම කතා කරලා පුළුවන්. තුන් ලෝකෙ ගැන කතා කළොත් කොච්චර නැනොතුන් ඉන්නේ. ඔක්කොම අභිභවාදී. ඒ වචන හෙළුණා. ඒ ඒ පිළිබඳව දෙවිවරු කතා කරපු ආ බ්‍රහ්ම දිවි රාජු කතා කරපු අප්‍රමාණ කියන. ඒකවල ඒ දුකක් ඒ පීඩන පෙරලිය පීඩන தත්ත්වයට සිත පෙරළුණ පුද්ගලයා දැන් මොකද්ද කරන්න ඕන? පීඩණය නිෂ්පාදනය කිරීමට තමාගේ හේතු වන ඇතිලිලි කොච්චර තියෙනවද මගේ හිතේ? ඇතිලි ස්පර්ශ වී ඒවත් එක්ක ගැටුම් කොච්චර තියෙනවද කියලා බැලීමම මොකද්ද දුක්ඛය අවබෝධ කරලා සමුදය සෑන්න ගිය වෙලාව මොකද්ද ඒකට තමයි විදර්ශනා නිකන් ඇතුල් වෙනවා පිට වෙනවා සුවට හරියන්නේ නැහැ ඒක එක්තරා මහා රතාවක්. ඒක හැම කොටසක් ගැන එකම අපේ දැනීම යන්න ඕනේ. ඉතින් ඒ හැම කොටසක් එක්කම කිව්වම ආගයක් අතලන් කිසි කෙනෙක් ගාව තියෙන ඒවත් නේ දැන් Taman තේන එක. මොකද? අර නිමිති එක්ක ආශ්‍රය කරන බුද්ධලයා. එයාට ලැබිච්ච දාට කාම ආස්වාදයේ හෝ රසය භුක්ති විඳිනවා දැන් කරන්න බෑ. ඒ කවදාද ලැබිච්ච දාත? ඒ ලැබිච්ච දාත මලක් දැක්ක කෙනෙක් අනේ මල් ඒ මල් ටිකක් මට පූජා කරන්න නැත්තා. ඉතින් මේ මිනිසයා මල් පූජා කරන්න බුදුහාමුදුරන් බය ඇත්ත. නමුත් අර මල් ටික පූජා කරගන්න ගිහිල්ලා මිනිහා සෑහෙන දුක් විඳිනවා. කොහොමද යම් මාර්ගයක් කරන්නේ? අනම බොහෝ වීර්යය කළා. ඒක වත්තර පයින්නත් බෑනේ. ඇල්සේෂන් බල් වෙන්න. ඈ? ඉතින් මේ වදේ මොකද්ද මේ මිනිහා විදිහේ? මොකද්ද? මල හම්බෙලා පූජා කරන දා වෙනකන් ඉන්න බැරුව නඟනවා මේ. ඒ මොකද්ද? ආමයාගේ වැඩිකම. හිතපු හැටි ගිනි අරන්. ගිනි ගල්වත්. හට්ටු කරපැටිපත් වෙන. දැන් දැනුත් ඇටේ ගිනිගුරු. පිටේ ඇතුළේ ගිනිගුරුපත් වෙනවා. සමහරු මූණ ඇතුළේ ගිනිගුරුපත් කරලා ටිකටපත් වෙනවා. ඒ තරම් ඒකේ ගිනිකාරකම්. අපේ හිතේ දැනගන්න ඕන අර පිටේ ඇතුළේ පුහාමපත් වෙන ධර්ම වෙරිවියේ තරක් තමයි අපේ ළඟ තියෙන්නේ හිතපු ඇටි ගිනි අරන් දැන් ඕන දැන්. එන්නේ දැන් ඕනේ කියන්නේ මොකද්ද? මල් නෙමෙයි දැන් ඕනේ කියන්නේ. මේ ගිනිගේ මල් ගැන හිතලා මල් පූජා කරන්න හිතලා ගිනිගත්ත ගින්නෙන් නිවෙන්න ඕනම. දැන් කොහෙද මේ මිනිහා ඉන්නේ? මල් පූජා කරන්න හිතේ නිරය ලෝකයේ යෙමිනේ. එවලේ මල් පූජා කරන්න හිතලා නිරයට වැටිලා ඉන්නේ. දන්නේ නේද? නැත්තම් තිරිසන් ලෝකේ. බලනකොට මේ මල් පූජා කරන්නේ මොකටද? නිරේ මේරෙන් තිරිසන් අපායෙන් මේරෙන් සදිවි ලෝකෙට පිනින්න. ඒ ජේතුමති රාජධානිය පුදින්න රටේ නැති ලෙඩ. මේ ඔක්කොම තීදෙනිය ඉන්නේ දැන් කොයිද කියලා බෙදොත් නීරේ ඉපදිලා ඉඳෝනවා දැන් මිදෙන්න ඕන දැන් මිදෙන්න ඕන. ඒ දැන් මිදෙන්න ඕනේ කියන දැන් මල් මිනියන් මල් නෙමෙයි ඉන්නට ඕන. මල් හිතලා මලත් එක්ක සම්බන්ධ වෙලා පූජාවත් එක්ක සම්බන්ධ වෙලා හිතපු හිතවිල්ල නිසා අටගත්තකින් ඉන්න නිසා මිනිහට දැන් ඉන්න මෙරෙල්ලාවල. ඒක නිසා තාප්පෙන් පයි. තාප්පෙන් නොපෙනෙන මේවා ගන්න. ඒ විලායි මියක උලන්න බෑ. මොනම දෙයකින්වත් උලන්න බෑ. තාප්පෙන් බැන්න සමාන සමාජ. කඩන් ඉන්න පුළුවන් වෙන්න පුළුවන් නැත්නම් ඇලිසේෂන් ලකන්න පුළුවන්. මොනවා හරි දන්නේ නැහැ. සමාජයට ඉරීට යන්න පුළුවන්. හොරකම් කරන්න ආවයි කියලා මොනවා වෙයිද? අන්නේ දෙන්නේ මිනිහා බලන්නේ මොකක්ද හැ ඥානවන්තව. මේ මොකක්ද හැද මම බැන්නේ. මල් ටිකක් බුදුහාමුදුරන් පූජා කරා. ඔව් ඉති මොකක්ද උඹට ඕනේ? ඔබ මල් පූජා කරන්න ලාස්ති වෙන්න ඕන මල් ටික හම් වෙලා. එතක මනිවි සැනසෙන්නේ මල් හොයන නිදහස. සැනසෙන්නේ මල් හොයාගන්න. මේක එල්ලිලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ විශ්යෙන් ගන්න වෙන මල් ගහ හිතවලවත් ඒ මල් පල් ගත්තාට පූජා කරන්න හිතන්න ඕනේ එදාටයි. උඹ අනුන්ගේවත් මේ මල් දෙන්නේ බයම් පූජා කරන්නේ. කවුද හරි විකාර. බයි. ඒ ඒ අවස්ථාවට අර යථා යථාවපනීත එන්න එන්න තාලේ හැටියට ඒක මෙනෙහි කරන දැනගන්නේ කිව්වා ඒ සතිපට්ඨාන සූත්‍රයේදී ඒ වගේ දැන් එයා දැනගන්න ඕන මේ ගින්නෙන් මම පෙලෙන්නේ මොකක් නිසාද අරක දැන් කරන්නේ ඉතින් දැන් කරන්න මම ලං සූසුකම් තියෙන අපි වත්තේ මල් ඇත්තෙත් නැහැ මල් తీර මිනිස්සු අඳුරන්නේත් නැහැ ඒ මිනිස්සු මා දෙයිද දන්නේ මේ කිසිම සුසුකමක් නැතුව මේ කරන්න හදනවා කොයිතරම් මෝඩකමද මම මේ කරන්නේ කියලා ඉතින් අත්තරපු හැටි මල් නිසා අටගත්ත 10 ඒ අවස්ථාවේ නියුසුම්කම ඉවසුම්කමටපත් වෙයි මොකක්ද දුන්නේ යාළුවා කාමයේ ඉස්සරහට ආ කාමයේ එයා පාවිච්චි කරන්නේ මොකද්ද කොලේ දානේ ඒ ඉතින් දානේ ඔය දාන සීල භාවනා කියලා හිතන් ත්‍රිද පුණ්‍යයක් ත්‍යාගෙන නම් නම දාගෙන ආකාරي කෝපියක් දුන්නු දානේ හරි ආනාජිවතා වේරමණී කෝ සීල් හරි දාන ඒ ඉතින් යා දානේ ඔය දාන සීල භාවනා කියලා හිතන් ත්‍රිද පුණ්‍යයක් ත්‍යාගෙන නම් නම දාගෙන ආකාරي කෝපියක් දුන්නු දානේ හරි ආනාජවාදා වේරමණී කිය සිල් හරි ඇත්තියක පියාගෙන හිටියොත් භාවනාව හරි තුනම හරි ඔන්න ඔකයි අපිට ඒකනම් මේ විද්‍යාත්මක පදනමක් මත අපේ ජීවිතය ගෙන යන්න මේ කාරණා හොඳ ආකාර දැනගන්න ඕනේ. ඉගෙන ගන්න නැතුව දැන් මිනිහා අයන්නේ ඉඳලා මහා විශාල පොත්පත් කියවලා ඒ ඒ පන්තිවල සමර්ථකම් ලැබපු දාට තමයි මිනිහට උසස් උපාධියක් ලබන්නේ. අයන්නවා කියපු නැති මිනිහා උපාධි බලාපොරොත්තු වුණු පිස්ස වෙනවා මිසක් වෙන මුකුත් බලාපොරොත්තු. අන්න ඒකයි දුකෙන් නිදහස් වෙන්න ඕන මිනිහා දුක නිදහස් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තේ නැතුව දුකෙන් නිදහස් වුණොත් තවත් දුකට වැටෙන්නේ. නමුත් ඒක කරන්න ලෑස්ති වෙන්න ඕන මල් හම්බෙච්ච දාට. දැන් මට තියෙන්නේ මොකද්ද? මල් දුකක් නැතුව ලැබෙන ක්‍රමයේ සංවිධානය කිරීමයි මල් පූජා කරන්නේ. සද්දෙක් වර මිනිස්සු අඳුර ගන්නවා. ඒ ඒ ඉස්සෙල්ල කරන වැඩ ටිකක් තියෙනවා. පූර්ව කෘත්‍යය. ඒ වැඩ ටික කරාට පස්සේ මම මල් පූජා කරන සුස්සා වෙනවා. එදාට මල් ගැන පූජා කරන්න හිතුවට මට මේ ඍදු වෙන්නේ නැහැ. සුදි යාට වෙනවා. යාට පේනවා එහෙම හිතන්න බෑ. ආන්නේ ආදා ගන්න ඕන මේ මට මේක කරගන්න ඉඩ නොදෙන්නේ මොකද්ද? ඉඩ නොදෙන්නේ මොකද? ඉඩ නොදෙන්නේ මගේ අධික කාමය, අධික කාම වැඩියෙන් කාන්දම් තියෙනවා මම. ඒකකින් මගේ එක්කාස් වෙලා තියෙනවා මම නොදැනුවත් මේ. දැනෙන්නේ මේක කතන්දරේ දන්නේ. නමුත් එල්ලා ඒවා එක්කාස් වෙලා තියෙනවා. ආ. ඒකට කියනවා සාන්ති පාරමිතාව කියලා. ওই සාන්ති කම්පි සාන්ති පාරමිතාව ආදී ඔය දිලා තින්නේ නිකන් බෝඩ් එකේ එල්ලා කියන්නේ නෙමෙයි. අවස්ථාවට පාවිච්චි කරන්නේ. දාන, සීල, නෙක්ඛම්, ප්‍රඥා, වීරි ආදී ඔය ඔක්කොම සාන්ති අධිෂ්ඨාන කියලා තියෙන්නේ මොකද්ද? ඕවා අර ඒ විද්‍යාත්මක ක්‍රියාමාර්ගයේ ගෙනියන වෙලාවේදී එයා අනුගමනයේ පිළිපු කළ යුතු නීති නීති 10ක් ඒ නීති 10ට ඇතුල් වෙලයි මේ විද්‍යාත්මක ක්‍රියාමාර්ගයේ සංවිධානය කරන්න. ඉස්සෙල්ලාම අත්හරින්න. ඊළඟට යා ඊට අනුව තමාගේ පැවතුම් තියෙනවද කියලා බලන්න ඕන. ඊළඟට බාහිර බලාපොරොත්තු අත්හරින්න. ඔන්න ඔය විදිහේ එක්තරාන් විනයක් යටතේ අර්ථ කරන්න ඕන. දැන් වෙල්ඩින් කන්නේක් කරනවා. ඒකට අයිති විනයක් තියෙන. ඒ විනය නොකර ඒකට ගියොත් ඇස් පුපුරෝ ගනී, ඇස් පුච්ච ගනී, නොයෙක් ඒවා කරගනී. මේ විදිහට යටත් වෙනව නඩ කරන්නේ. ඒ වගේ එතෙන්දී අයි ඉවසනේ කිය මොකද්ද? එයාට එතෙන්දී ඉවසෙන්න ඕනේ. අතන අත්හැරිල්ල. මෙතන ඉවසෙන්න කිව්වේ. හොඳයි කමක් මගේ වරද. මම සංසාරේ කාසුතුරු කිව්වා මේ කී. ඒක නිසා ඒක මං ඒක මං පිළිගන්නවා. නමුත් මේක කැඩෙන තැනට මගේ පැවැත්ම සංවිධානය කරනවා. මොනවාගේ පැවැත්ම සංවිධානය කිරීමේදී මෙයාට මෙයා වැටෙන්නේ කොතෙන්ද? පැවැත්ම මං සංවිධානය කරනොයි කියලා හිතපු වෙලාවෙම නිරෝධයට වැටේ. නිරෝධයට කියන්නේ ඒ කෙරෙන පැත්තට වැටේ. එයා හරියට බේරෙන්න හිතපු වෙලාව බේරෙන්න හිත නිසියාකාර බේරීමි හිත එනකම් එයා Nirodhe ගැන හිතලා නෑ තව. ඒ Nirodheටත් නීතියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ Nirodhe ලබන හැටියට ඒ සිටිවිල්ල ගොනු වෙලා හිතෙන්නවන මෙන්න මෙහෙමයි මං නිරුද්ධ වෙන්නේ මේකෙන් බේරෙන්නේ එතකොට දැන් යාගේ චේතනාව අදහස කොතෙන්ද වෙලා තියෙන්නේ නිරෝධය පැත්තට අන්න හරියා හිතපු හැටි හරි. ඔන්න ඔහොම තමයි නිරුද්ධ වෙන්න හිතන්නේ. කොහොමද මේ අයිති? ආර්ය මාර්ගාට කියලා කිව්වේ. හරියට ඒක. නිවැරදිව ඒ කාරණේ තේරුම් ගන්න ඕන. දැන් මෙතන අපි කිව්වේ මොකද්ද? කාරණේ තේරුම් ගන්න හැටි තමයි ඔය කිව්වේ. මොකද්ද? මට උනේ මොකද්ද කියලා කාරණේ තේරෙන්න ඕනේ. මට මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන්නේ? එතන මල ගිරා යනෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ කියලා හිතන් දැන් හැම එකටම දැන් ලස්සන කෙනෙක් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියවට අර කාමයේ තියෙන එක ඒක දුසු දුසු ගාලේ යන කරවත්තන් බෑනේ අපි ඡය ගහයි කනටත්ක් කියලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඌ කියලා කියන්නත් පුළුවන් නමුත් ඒ මොකක්ද ඒ? අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වේ අවසාන තීර. ප්‍රතිවිදි ඊට ඉස්සෙල්ල කලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේන්න. තමා විසින් සිටී යුතු ක්‍රමය තමයි කොහෙන්ද මාව අහුවෙලා තියෙන්නේ කියලා සෙවි. සෙවිල හොයනකොට යාට පේනවා ඒ වස්ත්‍රයේ කිසිම කිසිම දෝෂයක් නැහැ. මගේ ළඟයි දෝෂය. මොකද්ද දෝෂේ? මගේ ළඟ තියෙනවා අනවශ්‍යව යම් යම් මේ දේ බදා ගන්න ශක්තිය අනවශ්‍ය කිසිම තේරුමක් සෑම දෙයක්ම බදා ඕක මොකක්ද ඕකට තමයි අනාත්ම කියන්නේ අනාත්මය කියන්නේ අනාත්මය කියන්නේ තමන් කරනව නෙවෙයි ඒක හේතුවක් නිසා සිද්ධ වෙන්නේ හේතුව අල්ලනවා දුක්ඛ සමුදය හේතු අල්ලපු හැටියේ තේනවා අහවල් හේතු අය කලබල වෙන දෙයක් නැහැ. ඒ සිත ඒකට බැඳීම ස්වභාවිකයි. බැඳුනට ඒක ඉෂ්ට කරන්න යන්න දැක් කියනවා නරක යනවා. ඒක ඇතුලේ කරන වැඩක්. ඒක බැඳුනා. ඒ ශක්තිය තියෙන නිසා. ඒක නිසා ඊළඟට ඒකට යට වෙන්න නෑ මම. යට නොවි ඉන්නවා කියන්නේ ඒක ඊ ආකාරයෙන් ඉෂ්ට කිරීමට ලෑස්ති නොවි. අර ඉවතිල්ල එතෙන්ද දාලා මේකේ හැටි මෙහෙමයි. ඔව්වා ඔය කියන විදිහට කරන්න බෑ. කළ හැකි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුව නම් ඕක කරන්න පුළුවන්. අද අද අද නොවෙන්න පුළුවන්. කරන්න පුළුවන් විචදාට කෙරෙන්නේ මේ විදුන් නැතුව. කියලා යම් කිසි කෙනෙක් හිතන්න සමර්ථ නම් ඒක දැන් දැන් මේ කිරිසට වැටුණා නම් වෙන්නේ මොකක්ද? අර පැන්සලේ හැඩය ඇති දෙයට මෝක පැන්සලේ. ඕක ලියන්නේ, ඕක ලියන්නේ, ඕක කියන්නේ පැන්සලේ. කියලා ඉගෙනගත්ත දාට පස්සේ පැන්සලේ දැක්ක හැටි අඳුරන්න වගේ. අර මං කිය පැන්සලේ ඇහැට එන්න ඕනේ එතකම් පේන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ. මෙවැනි අවස්ථාවක් පැමිණිච්ච වෙලාවට ඉතින් මොනවාද අවස්ථාව හැම වෙලේම මේක තමයි අපිට වෙලා අපිට දී. එකක් අත්හැරෙනවා, එක කෙල්ලෙනවා, ඒක අතුල්ලනවා, බැරි වෙනකොට පයින්නවා, තවත් ඒක හිත අතුල්ලනවා, හිතෙනවා, පයින්නවා. එන බැන ඉන්න එකයි දැන් කරන්නේ. දෙරිලා නැහැ. වරෙන්තුකාරයව. හිත අපේ හිත වරෙන්තුකාරයව. මෙතනින් හැංගෙනවා, ඔන්න එනවා කියන හැටි වෙන දෙන්නපයි. ඒ වරෙන්තු වරුණ වරුණසට අහුනේ මොකද යම් කිසි කෙනෙක් වරදක් කළ නිසා. නැත්තම් කවදාකවත් වරෙන්ති. මේ අපිට හිත වරෙන්තුකාරය වුණේ මොකෙන්ද? අපි වරදක් කළා කියන්නේ. ඒ කවද? බොහෝ කල් ඉඳලා. මේවා එක්කාසු කළා. දැන් ඉතින් හිමීට සාධාරණ නඩුවට ඉදිරිපත් වෙනවා. ඒක ඉතින් අද්දකත් කෙනෙක් මේ ඉන්නේ ලා ඉදිරිපත් වෙනවා. වෙච්ච දේ කියන්නේ ඒකටයි ඒ කෙනෙක් ඕන. රිස්කත් දේ මොකක්ද කියන්නේ? අන්න ඒ වගේ තමා ළඟ ඉන්න අද්දකත් කවුද ප්‍රඥාව? අද්දකත් ඉන්නේ ඒ ප්‍රඥාවේදී මොකදද? මේ දැනීමේ අයදී මේ කාරණය පිළිබඳව ප්‍රඥාව හැදුනේ. ඉස්සෙල්ලා දුන්නේ දැනී හැදුනේ. ඒ මොකද? ඒකට යෙදී යුතු නිසි තීරණය ගැනීමට දැන් දන්නවා මේ කවුද? ඊ දන්නේ දැනීම එවැනි අවස්ථාවක් පැමිණිච්ච හැටි නඩුවක් බාර දුන්නාම මුදල් ගත්තනම් නීතිඥයා එන්න ඕන. ඒ වගේ හරියට අර කාපු හැටි අර දැනීම ඉස්සරහට එදා හැන්දෑවේ රහස්පතින් ඇහුණද කීපේවා කියලා හිත යටින්ම කියයි. ඕකට පිළිපදින්නේ මෙහෙම කිව්වනේ. කිව්ව හැටි වෙන්නේ මොකද්ද? සමාජීය අවස්ථාවට දැන් නඩුව කියම් කෙනෙක් කරුණාකාරයෙක් කළොත් ඒ වෙලාවට එක්තරා ප්‍රමාණයක නිදහසක් ලැබනවා ඉනියා නඩුව අහලා ඉවර වෙනවා. ඒ වගේ ඒ වෙලාවටම යන්න නිදහසක් හම් වෙනවා. මොකද ආ හොඳයි මේ කියන්න වගේ ඉතින් අර වන්දනාගාරින් නෙවෙයි පිළකාරින්ට වගේ එක්තරා ප්‍රමාණයක් නිදහසක් තියෙනවා. අන්න ඒ වගේ අපේ ඒ කාරණයට සමාගයේ සිටිවිල්ල වැටිලා. අර විදිහේ පීඩා ස්වરૂපයක් විඳින වෙලාවට මේ ප්‍රඥාව ඇවිල්ලා හිටන් මේකට කාරණා පෙන්නපු හැටි. ඒවලේ මෙයාගේ හිතෙන් අයි වෙනවා ඩිංග. ඒ අයින් වූ ඩිංග මොකද්ද? දුක්ඛ සමුදය තිබිලා නිරෝධ මාර්ගයට වැටිච්චලා. ඔන්නෝම චුට්ට චුට්ට තමයි අපි ඒ කියන්නේ අභින් ගන්නවා. චුට්ට චුට්ට තමයි ඒක ඇතුල් කරගන්නේ. එක පාර්ට දුක්ඛ සමුදය ගහලා දැම්ම නිරෝධ මාර්ගය නැග්ගුවා නිවන්. ඔය විදිහේ අපි හිතන්න පුළුවන් අපේ ආසාවට ඔය ගැදී ගිරෙන්නේ නැහැ. එක එක පොඩ පොඩ දුක්ඛ සමුදය දෙක තේරුම් අරගෙන ඩිංග ඩිංග අර නිරෝධ මාර්ගයට වැටෙන්න දුක්ඛ සමුද නිෂ්පාදනය කරවූ මූල කාම ධාතුව කාම ශක්තිය අඩු කරන මඟට බහින්න ඒ මඟට බහින පමණට ආර්ය සත්‍ය අවබෝධ කරලා ඉන්න. කිසිම සැකයක් මුකුත් නෑ කතාවක් ඕන කෙනෙකුට පුළුවන් එක් ප්‍රශ්න අහන්න. ඒ මොහොත ඒ ප්‍රමාණයට ඒ චුත්තේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට ප්‍රත්‍යක්ෂ කලයි කියන්නේ මොකද? ඒ අවබෝධ කලයි කියන්නේ. ඒ සීපද්දම් අවබෝධ කරගෙන දැනිවන් දැක්කේ. ඒ වල මෙයාට ওই කියන ওই ඔක්කොම වටෝරිය තියෙන ඔක්කොම හම්බෙලා යාට. ඒ ඔක්කොම නෙවෙයි ඒ ප්‍රමාණය. මොකක්ද? එයා එක්තරා දුරකට වැටුණායි. දුකට වැටුණ හැටි දැනගත්තා. දුකෙන් බේරෙන්නේ මාර්ගයට තමන් ඉගෙනගෙන ඒ මාර්ගයට යාගේ සිත රැකිච්ච හැටි මිනිහට හම්බුනේ නිවන නෙවෙයි නිවන කියන්නේ ඒ වෙලාවේ පිච්චිච්ච එකෙන් නිවුණා ඔය මද ඒ කෝක හැටි ඒ ජිනි ජිනියන් තියාගෙන පිච්චිච්ච හිටම මිනිහට යාන්තම් හුලම් පාරක් ඇදුණා ඒකත් ලොකු නිවිල්ලක් අන්න ඒ වගේ හුලම් පාරක් ඇන් නිවිල්ලක් අර විදිය පිළිගැනීම හම්බෙන්නේ එතකොට අපි ඔය විදිය පිළිපැද්දොත් දැන් කවුද? ඔය විදිය පිළිපැද්ද? එයා විදර්ශනා වඩන යෝගාව. හැබැයි මිනිහා කොහේ හරි ලොකු වැඩ කරන මේ කොහේ හරි වෙන්කලේක වැඩ කරනවා වෙන්නවල වැඩ පොලක වැඩ කරනවා නේ යකඩ උස්සගෙන දඟලන මේ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ යකඩ උස්සගෙන යන මිනිහා එයාට පැවතුම් ඒ විදිහට තියනවා නම් කරේ යකට තිබුණාට එයා යෝගාවචරය. මොකද නියම විදිහට තමන්ගේ සිතවිලි සංවිධානය කරන්න සිත යෝග කරමිනුයි යෝග කරමිනුයි එයා අර යකට උස්සගෙන හට යන්නේ. ඒ යස්සේ අර යෝග ශක්තිය තියෙනවා. එතකොට ඒ මිනිහට කියන්නේ මොකක්ද? පිටින් පේනකොට යකට උස්සන මිනිහා යට යටින් බලනකොට යෝගාවචරය. අර පිටින් තේන එක තමයි අපි කතා කරන්නේ. නමුත් එයා දන්නවා මම යෝගාවචරය. මොකද මම සිත සැප ලැබෙන පැත්තට යෝග කළා ඊට අනුවයි මගේ සිත හසුරවන්නේ මේ යකඩෙත් උස්සගෙන මම තෙන් යනවා. ඒ යන කාලය තුලදී මම මෙහිමයි හසුරවන්නේ. මේ හැසිරෙන නිසා මට මට නම බුදුහාමුදුරුව නම දුන්නේ යෝගාවචරය. ඒකට ඒ නමට යටත් වීම නෙමෙයි මට ඕන යෝගාවචරයේ ලැබෙන අයිතිවාසිකම් ලබන්නයි. ඇත්තෙන්ම ඒ ක්‍රමේ මයිලන් දුන්නේ නැත්නම් මම මුළු දවසම පිච්චිලා දැන් ඒ පිච්චෙන හේතු එන්නේ එන වෙලාවට මම පිච්චෙන්නේ නැතුව ඒක නිවාලයි පාවිච්චි කරේ. ඒ නිසා මුළු දවසම මම නිවිලා. එතකොට දැන් මේ මනුස්සයාට අර කියන අජිතට අජිත කියන්නේ මහා පණිවිඩේ මේ විදිහට කියලා දුන්නාම දැන් දැන් අපට වඩා හොඳ මොළි මොළ තියෙන කල්පනා ශක්තිය නිගහස මේ ඔක්කොම. අය මිනිහා ওই පද දෙකේදී සමහර වෙලාවට රහත් වුණා දන්නේ මන් දන්නේ ඒක ඉස්සෙත් වැඩි නෑ මොන වුණා දන්නේ ඔච්චර පැහැදිලි බුදුහාමුදුරන්ගේ දේශනාව සරි උත්හාමුදුරු විග්‍රහ කළේ එකෙන් එකට තිතෙන් තිතට විස්තර කරනවා. ඒ විස්තරේ ඕනම දුර්වල හිතකටම වැටිච්ච හැටි ඒ දුර්වලකම් වැඩගෙන දැනීමෙන් පෝෂණය වෙලා එයා අර ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් බවට පත් වෙන්නේ નિરાයාසයෙන්ම අර බලයෙන් උදව්ව. ඒකට අම්මම අපිට කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් කිව්වොත් නෑ මම ඔහොම ඉන්නේ නෑ. කොච්චර ඉන්නේ නෑ කිව්වත් මේක තේරුණා නම් ඒ කෙනා ඉන්නතේකට එයාට දන්නේම නැහැ ඉඳලා. ඕකයි අනාත්ම කියන්නේ. ප්‍රති හොඳ වෙන්නත් එහෙමයි නරක වෙන්න. අපි නරක වෙන්නේ අපි ළඟ තියෙන නරක නිසා. ඒක නරක සත්‍යයක් නිසායි. නරක සත්‍යයේ වඩින දැනීම අපි ළඟට ආවට පස්සේ අපි කිව්වත් නැකිව්වත් අපෙන් දෙන්නේ අර දැනීම මිශ්‍ර වූ මිශ්‍ර වී නරක සත්‍ය විඳලා එක්තරා ප්‍රමාණයක සැලසිලිදායක අයිතිවාසිකම් ලැබනවාමයි. ඒක නිසා සුතමේ ඥානය අගය කළා බුදුහාමුදුරුවෝ සුතමේ ඥානය කියන්නේ යමක් හරියට මේ නිකම් මොනවා හරි ගම්මැදි හැල්ල වගේ අහලා නෙවෙයි හරියට යමක් දැනගත්තොත් ඒක ඒ පුද්ගලයා මෙලෝ දුක පරලෝ දුක සියලු දුක් නිවලා අමා මහ නිවන් දක්වනවා දැන් මේ ආයත සමහර වෙලාවට කියන්නේ අපිට වක් ඉවට කරන්න බෑ වොයි කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම වෙලාවක් බැලලා අපි තේනවා නම් සිත වැඩ කරන්න හැටි එයා එයා එයා ඒක ඕනේ නැතුවත් මේවා නිකාම වැඩ කරනවා. කළා එතනින් මෙහාට තල්ලුවා. ඒක තමයි අනාත්ම කිවි. අපි කොන්න දෙයක් නෑ. එතන තියෙන යෝග ශක්ති විසින් ඒ දේ කරાવી අපිට තියෙන්නේ ඒ අදුපාඩුකම් දෙන්න දාන දාගන්න උපක්‍රමයේ යොදලි. දැන් ඒක තමයි ඒ දී කියන්නේ. හැබැයි දැන් වෙලාව සම්පූර්ණයි. ඊටාම පද දෙකයි අපි තේරුවේ. හේලි දෙකයි. ඉතින් හේලි දෙක නෙමෙයි. අර එදා අපි ලෝක තෝරපේකේ ඒකම ඒකෙන්ම පුළුවන් ඕනෑම කෙනෙකුට ජීවිතය සාර්ථක කරගන්න. එමයේ මේ තමන්ගේ ජීවිතේ දකින්න පුළුවන්. ඉතින් මේවා මේ පින්න තුන්ට මේ ආකාරයෙන් තියාගින්න වෙන කිසිවක් නෑ. ලෝකේ යම් කිසි කෙනෙක් සැප විඳිනවා නම් ඒ සැප විඳින විදිහට හිතෙන් ලෝකෙට දෙන්නේ සෞම්‍යයේ සෞම්‍ය තරංගය. සෞම්‍ය තරංග ලෝකෙ වැඩි වෙන්න වැඩි වෙන්න ලෝකෙට යහපතක් වෙනවා. ඒක නිසායි ගුණෝතුම් ලෝකෙට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් මේ කාලේ හැටියට කොහොම වුණත් මේ අයන වාසනාවන්තය කියලා කියන්න පුළුවන්. ඒ නිසා දේශනාව අවසానයි යම් කිසි ප්‍රශ්නයක් ආන්න කියලා අහන්න. හොඳයි ප්‍රශ්නේ තුවාගේ ජයවර්ධන මහත්තයා හිමීට යනවා කිව්වා. එතකොට දැන් අපි සාමාන්‍ය මේ වෙලාව මතක් කරනවා හිත අපි වත්නා පුණ්‍ය කර්මය කරගෙන ජීවිතාදී සතුටු කරන්න, පින් අනුමෝදන් කරන්න, දෙහෙට යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඉදිරිපත් වෙලා ඉන්න කර්ම පිළිස සුගිය හයට ජීවිතේ බලාපොරොත්තු වෙනවා. ඒක ප්‍රාර්ථනා කරනවා රත්නත් එක්ක ජීවිතාදී ඒ කාරණේ සාර්ථක කරගෙන ඉන්න ලැබේවා කියලා. හොඳයි. දැන් මේ අවස්ථාවේ මේ පින්නක් තියෙනවා. ඊටාම අවධානය සදාවධානය යොමු කරලයි මේකට කම් දෙන්නේ. නමුත් ඒ අවධානය කොහෙන්ද ආවේ? ඒ අවධානය Taman නෙමෙයි යොමු කළේ. අර සංසාරේ එකාසු කරු ප්‍රඥා ශක්තිය මේ ප්‍රඥා ශක්තිය මෙවන් නිර්මූලයෙන් එනකොට දොත් ඇවිල්ලා වෙන මොහොකටවත් යොමු වෙන්න හම් හිතෙන්නේ ඒකටම යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි. ඒක නිසා වාසනාවන්තයෝ ටිකක් මේ ගුණ වෙලා තියෙන්නේ. ඒ අයගේ වටිනාකම තම තමන්ම තේරුම් ගත්තත් අපට විතරා ප්‍රමාණිකව වැටෙනවා ඒකම වටින ජීවිත ටිකක්ද කියන්නේ. ඒකට වෙන ජීවිතයකට ජීවිත සමූහයකට වෙන්නා ව්‍යාපෘත සලකා ඊට අනුව සතුට මෝදරේටපත් වෙන්නා වූ ලෝකපාල සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසුරු කරන්නා ස්ථානට අදිබ්බුත් සියලුම දිව්‍ය රාජ සමියා මේකින් අනුමෝදන් වී මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත නියම මාර්ගය ඔස්සේ ගමන් කරෝවි. ඒ නිසි සුද්ධයිතු වාස්කම් ලබා ගැනීම සඳහා ජීවිත සායයක් කළ හැකි උපකාරයක් කරත්වා. ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන්ම ඉන්නේ සීනියේ පරිලෝකයේ මෞපියාගේ ඥාති වර්ගයාටත් භූත පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ සත්‍යේකාන්තයෙන් සීල දුක නිවාලන්නා වූ ඒ ගාම ධර්ම අවබෝධයේ හේතු වේවායන් සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ගාථාන් දෙන්නේ